දැන් පින්වත්නි ස්වාමින් වහන්ස නිස්සරණ වනය කාර්ක සභාව සහ ඒ වගේම ඊ타මත්ම දීර්ඝ කාලයක් තමන්ගේ දෙමෝපියන්ගේ කාලේ පටන් වගේ නිස්සරණ වනයේට ඊ타මත්ම කිට්ටුවෙන් ලබෙන්ඩියාවකින් කටයුතු කළ මහතෙකුට මම මයික්‍රොෆෝනේ බාර දෙන්න බලාපොරොත්තු වෙනවා දුලිප් මහතන්තිල මහත්මයා බොහොම කැක්කුමක් තියෙන මහත්මයෙක් නිසරණ වණේ ගැන. පවුල පිටින්ම මාත්. Thank you um බොහොම ස්තුතියි. um මේ උත්සවය ගැන දැන් මම ස්තුතිවන්ත කරනවා මේ මිසිස් සාර දිමෙල්ට මොකද එයා මේක හුඟක් ඕගනයිස් කරා අපේ ස්වාමීන් වහන්සේගේ වැඩ කටයුතු දැන් මේ සියවන රිට්‍රීට් එක අපි කරන්න යන්නේ අපිට ඒක තේරුණෙත් නෑ 100ක් කරයි කියලා මේ මේ භාගේ අවුරුදු 12කට ඉස්සෙල්ලා අපි පටන් ගන්නකොට හිතුවේවත් නෑ මෙච්චර විශාලයට කරන්න පුළුවන් කියලා. හැබැයි අපිට හොඳ ටීම් එකක් හම්බුණා. මේ තාරයි, දිලයි, රිට්‍රීට් ඕගනයිසර්ස්ලා ඔක්කොම සෑහෙන උනන්දුවකින් මේක නගලා ගත්තා. ඉතින් මේ බිල්ඩින් හදලා වැඩක් නෑ පාවිච්චි කරන්න නැත්තම්. පුළුවන් තරම් භාවනා කරන තරමට තමයි අපි මේ මහන්සියෙන් වෙච්ච අයට අපේ ඥාතීන් පින්බලහගෙන ඉන්න ඥාතීන්ලටත් යම්කිසි ප්‍රයෝජනයක් එන්නේ පුළුවන් තරම් මම හැමතිස්සෙම ඊමේල් යවනකොට කියන්නේ මේක පින් ෆැක්ටරි එකක් වගේ මේ දෙම ළමයිගෙන් දානේ මැරුණාම ළමයිගෙන් දානේ බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. තමාම සල්ලි දුන්නා නම් මේක ඉදිරියට මේ පින් අපි කොහේ ජීවත් වුණත් ඒක අපිව හොයාගෙන ඇවිල්ලා අපිට යම්කිසි උදව්වක් වෙන අපි ඒ ආත්මේ භාවනා කරනවා නම් යම්කිසි උදව්වක් වෙන ඒකින්ද බය නැතුව මේ වගේ තැනකට සල්ලි දෙන්න කියලා මම හැමදාම හැමතිස්සම ඊමේල්ස් වල යවනවා. ඉතින් ඒ ඒකේ ප්‍රයෝජනේ තමයි දැන් මේ අපි අපිට පේන්නේ. එතකොට අපේ මේ ලෝචි මහත්තයා තමයි අපේ ආකිටෙක්. එයා සම්පූර්ණයෙන්ම මහන්සි වෙලා සම්පූර්ණයෙන්ම නොමිලේ මේක හදන්න මහන්සි වුණා කොන්ට්‍රැක්ටර්ස්ලා හෙව්වා ආකෘතිශීල drawings ඔක්කොම කරේ මේ දෝතිමාස් මහත්මයා මේ එතුමාගේ wife මේ ශාන්ත අක්කා මගේ නෑදෑ කෙනෙක් ඉතත් ආකෘතෙක් කෙනෙක් ඒත් සම්පූර්ණයෙන්ම මහන්සි වුණා මේ පැත්ත අපි ඉවර කරන්න බානවා ඉන්ටර්නැෂනල් රිට්‍රීට් ඔක්තෝබර් වෙන්න ඉස්සෙල්ලා අමර පහක් සම්පූර්ණයෙන් ඉවර කළා මේ සයිඩ් එකත් ඉවර කරලා ගන්න. ඉතින් එතකොට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අවසානව අපි විශ්ුද්ධියන් වෙන්න ඕනේ අපේ මේ ධම්මජීව ස්වාමීන් වහන්සේට මොකද ඒ නායකත්වය නැතුව අපිට මේ කිසිම දෙයක් කරන්න බෑ භාවනා පැත්තෙන් දියුණු වෙන්නවත් අපිට හිතන්න බෑ මොකද මේ එච්චර සුදුසු හාමුදුරුවෝ දැන් මේ මේ රටේවත් නෑ මේ ලෝකෙවත් හොයන්න නෑ ඉතින් හරි අඩුයි ඒ වගේ ස්වාමීන් වහන්සේලා මෙවැනි විදිහට කැලෑවේ ජීවත් වෙන්නේ නැතුව අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා අපි වෙනුවෙන් අනුකම්පා කරලා මෙවැනි දේවල් සකස් කරලා අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙන එක නැත්තම් කැලෑවටලා ඉන්න පුළුවන්. එතකොට හතර පහ දිනාට විතරයි ප්‍රයෝජනෙ එන්නේ. මෙහෙම අපිට ලාවට ගෑවිලා ගියත් අපිට එන එන ආත්මයක හරි අපිට මේ ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් ඒකෙන්ද පුළුවන් තරම් මේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න මේ බිල්ඩින් වලින් ප්‍රයෝජනයක් ගන්න ඇවිල්ලා භාවනා කරන්න මම එහෙම කියලා අවසන් වෙනවා ඉස්සෙල්ලා.